ඔබගම් සමන් දීමට සැලසෙන්නේ මීතිරිගල නිස්සරණ වනේ කර්මස්ථානාචාරි අතිකරු පඬිත මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින් වහන්සේ විසින් 1979 ජනවාරි මාස 12 වෙනි පොහොය දින මීතිරිගල නිස්සරණ වනේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට දේශනා කරන්න යෙදුන කමඨහන් ධර්ම දේශනාවකටය මාතුකාව සමාජ පාවන නමෝ තස්ස භගවතු නමෝ තස් භාවිතා බහුලී තථා ඥාන දස්සන පටිලාභාය සංවත්තති අති වික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී තථා සති සම්පජඤ්ඤාය සං हि भिक्खवे समाधिभावना भाविता बाहुली कथा आसवानं खरा සමාධි භාවනාව පිළිබඳ විස්තර ප්‍රකාශ කිරීමටයි බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවෙහි සඳහන් වෙනවා සමාධි භාවනාවේ ප්‍රයෝජන හතරක් සමාධි භාවනාව දියුණු කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන කරුණු හතරක්ම මේ සූත්‍ර ප්‍රදේශයේදී සඳහන් වෙන බව අවසන්දේ. සදහාන අතරින් උන්වහන්සේ මේ සමාධි භාවනාවේ මුල් කරුණ වශයෙන් දේශනා කළේ සමාධි භාවනා ක්‍රම ප්‍රයෝජන හතරක් තියෙනවා කියන එක. එයින් පළවෙනි කාරණය පළමුව දේශනාවේ සඳහන් වන කරුණ නිත්‍ය ධම්ම සුඛ විහාරාය සංවත්ත කියන්න. අත්‍යදික්කරේ සමාධි භාවනා භාවිතා බහුලී කතා නිත්‍ය ධම්ම සුඛ විහාරාය සංවත්ත කියන්නයි ඕකයි මහණෙනි ජීවු කල නැවත නැවත බහුල වශයෙන් පවත්වාපු සමාධි භාවනාවක ආනිසංස වශයෙන් එකක් නිත්‍ය ධම්ම සුඛ විහාරයේ පිණිස පවතිනවා කියන එකයි. නිත්‍ය ධම්ම සුඛ විහාරයේ කියන වචනයේ තේරුම ඉහාත්මයෙහි ලබාගත යුතු ලැබෙන සත විහරණයේ පිණිස මේ සමාධිය උපකාර වෙනවා කියන අදහසයි. මේ කාරණය විස්තර වශයෙන් සලකනකොට ඉහාත්මේ ලබාගත යුතු සත විහරණය පිළිබඳව සලකා ගත යුතු ක්‍රම කීපයක් තියෙනවා. ඉහාත්මයේ කියන්නේ වර්තමාන ජීවිතයේහි ඒ වර්තමාන ජීවිතයක් හැම කෙනෙකුටම තියෙනවා. මේ වර්තමාන ජීවිතය සතවත් කර ගැනීම ලෝකයේ එක ක්‍රමයකට. බුදුරජාණන් වහන්සේගේ අදහස තවත් ක්‍රමයකට. ඉතාම හොඳ ක්‍රමයක් ඒක. ලෝකයේ ඒ වර්තමාන මේ ජීවිතය සුවපත් කර ගැනීමට යොදන ක්‍රම රාශියක් තියෙනවා. එකක් එකක් පාසා සරසන බලකට බොහෝ දීර්ඝ කතාවක් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. සාමාන්‍ය වශයෙන් හිතනකට ලෝකයසියා සැපයක් කියලා එකක් හොයනවා. ඒ සැපයක් හොයන්නේ ඉන්ද්‍රියයන් පිනවීමෙන්. අස කන නාහය දිව කය හිත කියන මේ පසින්දුරන් ඉන්ද්‍රු ඉන්ද්‍රයන් සාය පිනවීමට බලාපොරොත්තු වෙනවා නිතරම. මේ මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් සැපය සාදා ගැනීමටයි සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහේ ඉන්ද්‍රියන් පිනවීමට යොදා ගන්න මේ ක්‍රම මහජනය හතර තියෙනවා. හිත පුහුණු කිරීම අතපාය කොහොම කිරීම අතපොන් කොහොම කිරීම කාය කොහොම කිරීම මනෝ ශරීරයම කොහොම කිරීම වාසයෙන් නොඑක් විදිහේ මේ සත ලබා ගැනීමට උපක්‍රම වශයෙන් මහජනය අතර තියෙනවා ඒ විදිහේ තිබෙනා වූ මේ උපක්‍රම අතුරෙහි මේ උපක්‍රම රාජ්‍ය සම්බන්ධව හිතලා බලාපුවාම ශාස්ත්‍ර දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. ශිල්ප දියුණු කරගන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට නීති විද්‍යාවල් එතකොට වෛද්‍ය විද්‍යාවල් ඔය අතරට තව තවත් නොයෙක් විද්‍යාවල් ශිල්ප ආදී නොයෙක් දේවල් පුහුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සැප හොයාගෙනයි මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන්නේ. විවිධයේ බලාපොරොත්තු වෙන කෙරෙන්නා වූ මේ සැප හොයාගෙන යන්නා වූ මේ ගමන ඉවරයක් නෑ. අන්තිමට ගිහිල්ලත් ලෝකයේ තියෙන යම් කිසි තත්ත්වයක් නැත්නම් ඒ තත්ත්වේ අන්තිමට ගිහිල්ලත් ඒ අවසානයක් නෑ. අවසානයක් නැතුව එතන අසහනයකට වැටිලා දුක් වෙනවා. මේ විදිහේ බලාපුවාම ලෝකයා සාමාන්‍ය ලෝකයා සැප ලබා ගන්නේ කියලා දුවන දිවිල්ල සටනක් වාගේ. එක්තරා භාවන වේගයක් එකින් යුක්තව කෙරෙනා වූ සටන ඉවරයක් නෑ. ලෝකේ දිහා බලාපුවාම නොඑක් දෙනාගේ සත්වය ගැන කල්පනා කරලා බලාපුවාම යස්තුව හොයන්න දඟලනවා. එතකොට නුවණ හොයන්න දඟලනවා වෙන වෙනත් දේවල් හොයන්න දඟලනවා. මේ දඟලින්න ඉවරයක් නෑ. අන්තිමේදී අසහනයකට වැටිලා, පීඩාවකට වැටිලා එයිනි නතර වෙන්නේ. නමුත් සැප කියන දෙයක් නැහැ. සැපයක් නැහැ මියුන්ට. මෙන්න මේ සැපයක් නැති දැන් විහාව බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්ත ධම්ම සුඛ විහාරය පිණිස කරගත යුතු එකතු කරගත යුතු එකක් සමාධි භාවනාව කිය. ඉහාත්මයේ වර්තමාන ජීවිතයම සපවත් කර ගැනීමට උපකාර වෙන දේනම් කුමක්ද සමාධි භාවනාව කියන එක. ඒක කරුණාවක් වශයෙන් නාගදී. වර්තමාන ජීවිතයේ සහනයක් නොලබා දුක් වෙන මහා ධනයාට සාමාන්‍ය මහා ධනයාට මේක හොඳ ප්‍රතිකර්මයක්. පිළියමක් වශයෙන් ඉදිරිපත් කර හැකියි. වර්තමාන ජීවිතය එක්තරා අන්දමකට සහනයකින් යුක්තව කටයුතු කිරීමට උපකාර වෙනවා මේ සමාධි භාවනාව. එතකොට මේ සමාධි භාවනාව කියන වචනය වැඩි තෝරන් දුමනා නැහැ. යෝගාවචර පිළිසෙට ප්‍රකට වචනයක්. මෙතන විතරම්ම සුත විහාරාය කියන වචනේ සඳහන් කළ අවස්ථාව සම්බන්ධව දැනගත මේක ප්‍රථම ධ්‍යානයේ පටන් චතුර්ථ ධ්‍යානයේ දක්වා සඳහන් වන ධ්‍යාන පිළිවෙල බව තේරුම් ගන්නවා. ප්‍රථම ධ්‍යානය ලබාගෙන ඊළඟට දෙති අධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන කියන මේ අන්දමට ධ්‍යානයන් ලබා ගන්නවා. නිය සතරහන් වෙන්නේ ඒ ඉදිරික්කවේ දෙක් විවිච්ඡාමේ විවිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං කවිචාරං විවේකං ඊති සුඛං පඨම ධානං පඨමං ධානං උපසම්පද්ද විහෙරති කියලා ප්‍රථම ධානය සම්බන්ධව සඳහන් මෙතන ප්‍රථම ධානය ලබා ගැනීම සම්බන්ධව කර්මක උපදේශයක් අවශ්‍යයි ප්‍රථම ධානයක්, ද්විතීය ධානයක්, තෘතීය ධානයක්, චතුර්ථ ධානයක් කියන ධාන හතර. සම්බන්ධව කෙටියෙන් විතර ගන්න ඕන. භව විශේෂයේ තුනක හේතු වන්නා වූ ඒ ධානදිය. විත ධම්ම සුඛ විහාරයේ තුනක සඳහන් වෙන්නා වූ උපකාර වෙන්නා වූ ධානදිය. භව විශේෂයේ කියන්නේ ප්‍රථම ධානාදී මේ ධාන හතර ලබා ගත්තාම ඒ බලයෙන් එය නොනසී සබාගත්තොත් නොනසා සබාගත්තොත් ඒ සබාගත් උදවියට ධම්මචාරිතඥ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මාදී වශයෙන් සඳහන් වන මේ බ්‍රහ්ම ලෝක වල උත්පත්ති ලබා ගන්න ඕනෙන වර්ගින් නැති ඒ ධානයේ දිනු කරගෙන ඒ දිනු කරගත්ත ධානය නොකඩ නොනස සබා ගතහොත් ඒ දිනුතුන්ට පුළුවනි ධර්ම ලෝක සම්පත්තිය. භව විදේ කියලා ප්‍රකාශ වෙන්නේ මෙන්න මේ. භව විදේ ප්‍රාර්ථනා කරගෙන ධ්‍යාන ලබා ගැනීම ක්‍රමය බුදු ශාසනයට අයිතිවත් නැහැ. බුදු ශාසනයට ඇතුළත් නොවෙන්නේ මාත්‍රකාම බුද්ධ ශාසනයේ වැඩ පිළිවෙල විවත්තගාමී වැඩ පිළිවෙලක් නිසා. වත්තගාමී විවත්තගාමී කියලා ප්‍රතිපත්ති කොටස් දෙකක්. වත්තගාමී කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී ලෝකවල සැප තියෙනවා කියලා හැඟීමෙන් එහි ඉපදීම ඉපදී ජීවත් වීමට උපකාර වන්නා වූ පින් දහම් වේ. ක්‍රමයට වත්තගාමී ජීවිත. වත්තගාමී කියන්නේ සංසාරයෙන් නිදීම සංසාර විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන කරන්නා වූ පින්කම්. වත්තගාමී පින්කම් බුද්ධ සාධනෙහි කරන්නා වූ පින්කම් වත්තගාමී පින්කම් වශයෙන් සැලකුවේ මේ නිසා සාසනික යෝගාවචරයන් විසින් මේ සමාධි භාවනාව දිනු කරනකොට ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන ලබා ගැනීමට කටයුතු කරන්නා වූ අවස්ථාවේ ඒවා සම්බන්ධව විශේෂ හැඳීමක් ඇති කරගන්නවා ප්‍රථම ධානාදී ධාන ලබා ගැනීමට උපකාර වෙන්නේ කටින භාවනාව උපකාර වෙනවා. ආනාපාන සති භාවනාව උපකාර වෙනවා. ප්‍රථම ධානයේ ලබා ගැනීමට අසුව භාවනාව උපකාර වෙනවා. ප්‍රථම ධාන, දෙති ධාන, තෘතිය ධාන කියන මේ ධාන ලබා ගැනීමට මෙත්තා කරුණා මුදිතා කියන භාවනාවල් උපකාර වෙනවා චතුත් ධානය ලබා ගැනීමට උපේක්ෂා බ්‍රහ්ම විහාරයේ උපකාර වෙනවා මෙන්න මේ විදිහට මේ ධානය ලබා ගන්නව අවස්ථාවේදී ඒ බෞද්ධ ශාසනික යෝගාවචරය කල්පනා කරන්නේ විතරම්ම සුඛ විහාරයේ තුනිට මේ සමාධි භාවනාවල් ධානයන් ලබා ගන්නවා කියන හැඟීම. ඒ විදිහේ කටයුතු කරන්න පටන් ගන්නව අවස්ථාවේදී ඒ යෝගාවචරයාට සාධනික මුදුනුවර ජීවන වීමට අධ්‍යාපනයේ කයක් දිනු කර ගැනීමට අතුවාවල ප්‍රකාශ කරලා තියෙනවා. සිද්ධ මාර්ගය සඳහන් වෙනවා. අභ්‍යාසය බෝධිසත්තා බෝධි පරිපාකාව සංවත්තන්ති. නෙක්ඛම් අධ්‍යාසය බෝධිසත්තා ධරාවාසේ දෝෂදත්තා වෙනවා. සර්වේ අධ්‍යාසය බෝධිසත්තා ධන සංගණිකාය දෝෂදත්තා වෙනවා. අලෝකඥාසය බෝධිසත්තා යෝධෝ දෝෂවස්ථායි අදෝකඥාසය බෝධිසත්තා යෝධෝ දෝෂවස්ථායි අමෝහඥාසය බෝධිසත්තා මොහේ දෝෂවස්ථායි නිස්සරණඥාසය බෝධිසත්තා සම්බවව රදීති දෝෂවස්ථායි නෝ කියලා අඥාසය සහ උගන්වලා තියෙනවා මේ සිවිසෝක ගන්නවා සාමාන්‍ය විදර්ශනා භාවනාව වුණ කරන උදවියට වුණත් මේ අදහස් ආය සම්පූර්ණ වෙන්නේ. ධ්‍යාන භාවනාවදී පුරුදු කරන්නා උදවියගත් උදවියටත් මේ සාධනක මුහුණේරදී වෙනවීමට ඒ වගේම සාධනක හැඟීම විවත්තපස්සේට සමාධිය වෙත නැඹුරු වීමට මෙන්න මේ අදහස් ආය ඔහුගේ සිත් තුළ සම්පත් කරන්නේ අධ්‍යාසයේ කාය. මේ අධ්‍යාසයේ කාය අදහස් කාය ප්‍රාර්ථනා කාය බෝධි පරිපාකයේ පිණිස පවතී. බෝධිය කියන්නේ මාර්ගඥාන. සෝතාපට්ටි මග්ග ඥාන, සකදාගාමි මග්ග ඥාන, අනාගාමි මග්ග ඥාන, අරහත මග්ග ඥාන කියන විදිහට මාර්ග ඥාන ඕසයි බෝධිය කියලා සඳහන් වෙන්නේ. මේ බෝධි ඥානය මොකතරවා ගැනීමද? මෝරා ගැනීමද? සකස් කර ගැනීමට උපකාර වෙන්නේ මේ අදහස් හයයි. මේ අදහස් හය හොඳට හිතේ සාරපදියම් වෙන්න ඕනේ. ඇතන් විටක මේවා නියමන්නමට හිතේ ක්‍රියාවේ නොයදුනොත් එම හිතේ ලොකු දුර්වලකමක් බලවත් දුර්වලකමක් සිටේ මතුවෙන ඉඩ තියෙනවා මේ නිසා හිත රැස් කර ගැනීමට හිත තැන්පත් කර ගැනීමට හිත දියුණු කර ගැනීමට මේ අරහත් සම්පූර්ණ වෙන්නේ නික්ඛම් අධ්‍යාසය නෛක්ඛම්‍ය අදහස සම්පූර්ණයෙන් කියන දෝන යෝගාවතරයේ තුල විපස්සනා භාවනාව කළා ධ්‍යාන භාවනාව කළා ඒ ආරම්භයේදී මේ නෙක්ඛම් අදහස කියනවා හරියන්නේ නෙක්ඛම් අදහස තදින් නැති වෙනකොට නෙක්ඛම්මේට විරුද්ධ කාම අධ්‍යාසයන් මතුවෙන පංච කාමයන් සම්බන්ධ අදහස් මතුවලා හිටිනවා බොහෝ විට ආරම්භ කරපු ධ්‍යාන වැඩපිළිවෙල මාර්ග භාවනාව ධ්‍යාන භාවනාව ආදී වට දෙන්නා වූ භාවනා ක්‍රමයන් හතර කඩාකප්පල් වීමට හේතු වෙනවා මෙන්නකම් මධ්‍යාසේ නැතුව කාම අදහස් හිතේ බලපෑම නිසා ලොකු කාම අදහසක් වුණා නැහැ සාමාන්‍යයෙන් කිංචි කාම අදහසක් වුණත් බලපානකට නෙකම් අදහස් අයින් වෙනවා යටපත් වෙනවා. මනාප වූ රූප, මනාප වූ ශබ්ද, මනාප වූ ගන්ධ, මනාප වූ රස, මනාප වූ සත්‍යබ්බ අරමුණු ඒ වාගේම ඒට අනුකූල වන ධම්මාරම්මන කියන මේවා ඉදිරිපත් වෙනකොට නෙක්ඛම් මධ්‍යාවේ කියන එක යට යනවා. මේ නිසා තරණ පුරුදු තරණ පුරුදු අදහස් මෙකම් අදහසට ප්‍රතිවිරුද්ධ තරණ පුරුදු අදහස් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ ඒවා වලලලා දාන්න ඕනේ අයින් කරලා දාන්න ඕනේ හිතට එන්න ඉඩ දෙන්න නරකයි තමන් පුරුදු කරපු රස්සාව එතකොට රැකියාව සම්බන්ධ දේවා ඒවා මේවා හැම අවස්ථාවකදීම දෙන්න පුළුවන් ඒබඳු අවස්ථාවලදී ඒවා යට කරලා අයින් කරලම දාන ඕන කාලේ. ඒවා එක්ක එනවා මේ කාම ආදහස්. ඒ කාම ආදහස් වීම නිසායි මේ මෙකම අදහස යට වෙන්නේ ඒ ඒ එක්කම ඥාන භාවනාවකින් දිනු කරගත යුතු ශක්තිය අයින් වල යන්න හේතු වෙනවා. ධ්‍යාන භාවනාවකින් ප්‍රධාන වශයෙන් කර බලාපොරොත්තු වෙන්නේ නීවරණයක්. විකම්බණය කිරීම. නීවරණයන්ගේ පරිලවිල්ල නිසා මේ හිත කොයිතරම් දුරට නරක වෙනවද කියන එක කියලා ඉවර කරන්න බෑ ඒක ආදීනම රාශියක්. ඒ මේම නීවරණය කාමච්ඡන්ද නීවරණය. මේ කාමච්ඡන්ද නීවරණයට සම්බන්ධ කරගෙන තව තවත් නීවරණයන් එහාට එහාට දිගින් දිගට පහළ වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා පළමුවෙන්ම අර නෙක්ඛම් මධ්‍යාවය කියන වටිනා අදහස සම්පූර්ණ කරගන්න. ඒ නෙක්ඛම්ම අදහස සම්පූර්ණ වෙනකොට දරාවාසේ දෝෂ දස්සාවේ කියන මේ ප්‍රතිඵලයේ ඔහු තුල ඔහුගේ හිත තුල බලපාන. නෙක්ඛම්ම අදහස හිතේ බලපානකොට ජීවිතයේ පිළිබඳව දොස් සාදෙන් කියන. විජය ඉන්දියක් වශයෙන් ඔහුට වැටෙනවා. විජය ඉන්දියක් වශයෙන් වැටෙන්නට නම් නෙක්ඛම්ම අදහස ਸਰව ප්‍රකාරයෙන් හිතේ බලපවත් ගන්නවා. ඒ ਸਰව ප්‍රකාරයෙන් නිකම් අදහස හිතේ බලපවත්වන කොට මේකේ සම්බන්ධව අදහස් නැති වෙනවා ඒකේ දෙස් දැනෙනවා දෙස් දැනෙනකොට මෙන්න සාසනික මුහුණුවරක් එතන ලැබෙනවා දීපනවා ශාසනයට ඇතුල් වෙන්නට ඕනෑ කියන හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් ශාසනයට ඇතුල් වෙලා හිටිනවා. මෙකම් ආදහසේ පරිණාමය ඒකයි. එනකම් ආදහස අ විශාල එකක්. මෙකම් ආදහස පැතිරිච්ච අදහසක්. ප්‍රධාන වශයෙන් අර මාර්ගඥාන නැමැති බෝධි චිත්තය දියුණු කර ගැනීමට උපකාර වෙන කරුණක් බව විශේෂයෙන් සලකා ගන්න. නෙක්ඛම්මාදාස. ඊළඟට පරිවේක අධ්‍යාසය බෝධිසත්තා ධන සංගණිකාය දෝෂ දත්තා. අ බෝධියේ අරුණාව උත්තමයි. පරිවේක අධහයෙන් යුක්ත වූ ආහු ජන සංගණිකාවේ දෙස් දකි. එතකොට මොදිය දිනු කරපු දිනු කරන්නට බලාපොරොත්තු වෙන පින්වතා ජන සංගණිකා සවිවේක අධ්‍යාසයේ යුක්ත වෙන. සවිවේක නිතරම විවේක වාසය ප්‍රති කරන. අර නෙක්ඛම් අධ්‍යාසයේ යන්නේ සාධනයට ඇතුල් වීමත් පරිවේගජ්ජාදය යන්නේ සාධනයට ඇතුල් වෙලා ක්‍රියා කරන්න ආරම්භ කිරීමත් කියන මේ දෙක එකට සම්බන්ධ කරලා ගන්න පුළුවන්. මේ අදහස් දෙක එකට එකතු කරනකොට ලොකු සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්. සාධනයට ඇතුල් වෙන්නේ මොකක් සඳහාද? විවේකයේ උචිතම බලාපොරොත්තු වෙන්නේ එතකොට සාධනයට ඇතුල් වීමේදීම මේ විවේකයේ තියෙන්න ඕන. බොහෝ විට බොහෝ විට මේ සාධනයට ඇතුල් වෙලා තියෙන විවේකේ ඉබේට ලබා ගන්නට පුළුවන් විවේකේ අයින් කරගන්න. විවේකම ලැබෙන විවේකේ අසාධනයට ඇතුල් වෙනකොට නමතෝක නැති කරගන්න. ඒක නැති කරගන්නේ ඕනෑ කමින්. කාගවත් ඕන කමින් නෙමෙයි තමන්ගේ ඕන කමින් තමන්ට නිදහස තියෙනවා ජීවිතයෙන් අයින් වෙච්ච හැටි සාධනයට ඇතුළුනා නම් ජීවිත ජීවිතයක් ගත කිරීමට එතන හොඳට ඉඩ තියෙනවා පුංචි පුංචි සුළු වැඩ තියෙන්න පුළුවන් ඒක විවේකයට බාධාවක් නැහැ ධන සංගණිකාවෙන් අයින් වෙලා වාසය කිරීමට හිතෙනවා අන්නර පරිවේක අදහසත් එක්කම ඝන සංගණිකාව කියන එක මහ භයානක එකක්. ඝන සංගණිකාව කියන වචනේ තේරුම එකතු වෙලා සපක් නිදීම. තනියම ජීවත් වෙන්න කැමති නෑ. තනියම ඉන්නකොට ඒක බොහෝම ඇඟට අමාරුයි, හිතට අමාරුයි. ලොකු පීඩාවක් වශයෙන් සලකනවා තනියම ජීවත් වෙනකොට. ඒක මොකද්ද මේ විදිහට කොහොමද ඉන්නේ? ගත කරන්න කියලා බොහොම අමාරු විදිහට තව කෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකටද අර තනිකම නැති කරගන්න. තව කෙනෙක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කෙනා එකතු වුණාම ඒකට තවත් එක්කෙනෙක් එකතු වෙනවා. එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තව එක්කෙනෙක් එකතු කරගන්නට බලාපොරොත්තු වෙන ওই විදිහේ දික් වෙනවා. පිරිස වැඩි වෙනවා. තනිව ජීවත් වෙනවා නම් බ්‍රහ්ම සමය කියලායි කියන්නේ. තනිය වාසය කරන්නා වූ භික්ෂුව යෝගාවචරය බ්‍රහ්මයා වගේ ජීවත් වෙනවා. බ්‍රහ්ම වැනි ජීවිතයකින් ජීවත් වෙනවා. බ්‍රහ්මයාගේ ජීවිතේ උපත්තියෙම සපවත් ජීවිතයක්. ඒ බ්‍රහ්ම ජීවිතයට සාමව ජීවිතයක් ගත කරනවා තනියෙන්. මේක කඩා ගන්න, මේක නැති කර ගන්නවා තවත් එක්කෙනෙක් එකතු කරනවා. දෙකෙන් දෙන්නේ එකතු වෙච්ච හැටි දෙවියෝ ආගේ කියනවා එතකොට. දෙවියන් දෙවියන් ක්‍රීඩාවනේ, සෙල්ලම් කිරීමනේ. එතකොට ඔන්න දෙන්නේ දෙච්ච හැටි යන ක්‍රීඩාව. මෙතන විවේකේ නෑ ක්‍රීඩාව. බලාපොරොත්තු නැති දෙයක් ඇති වෙනවා. ඊළඟට දෙන්නගෙන් ඉවර වෙන්නේ තුන් දෙනෙක්. තුන් දෙනෙක් කාපු හැටි යන ගම. කොලහල. දිගින් දිගට කොලහල ගොඩක්. මෙන්න මේකයි ඝන සංගණිකාවේ තියෙන වරද කියන්නේ. ওই ඝන සංගණිකාව කියන එක හැමතැනම තියෙන එකක්. ලෝකේ හැම තැනම නරකාදී ඝන සංගණිකාව. ත්‍රිසං අපායේ ඝන සංගණිකාව. පෙරේත අපායේ ඝන සංගණිකාව. මේ අපායවල වලදී යන ඝන සංගණිකාව මිනිස්සුත් අරගන්නවා. දිව ලෝකෙත් අරගන්නවා. දිව ලෝකේ ගහ ගණන් පිරිවරාගෙන සැපේ කියන දෙයක් විඳින්න බලාපොරොත්තු වෙනවා. මේ ධන සංගණිකාවේ හැටි හොම. මේ ධන සංගණිකාවේ දොස් දකිනවා නම් යම් කිසි කෙනෙක් එයාට ඒ පුජ්‍යලයාට පුළුවන් බෝධිය අත්පත් කර ගැනීමට බෝධි ඥානය අත්පත් කර ගැනීමට පුළුවන්. ධන සංගණිකාවේ රිතිනම් බෝධිය ඈතයි. බෝධිය ලැබෙන්නේ නැහැ. කලින් මේක හිතේ තියාගන්න. පරිවේක අධ්‍යාසය බෝධිසත්තා ධන සංගණිකායේ දෝෂ දස්සා වෙනු ප්‍රබෝධිසත්වවරු බෝධිසත්වවරු කියන්නේ නිවන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම බෝධිසත්වව හැම කෙනෙක් දැන් අද මේ විදියට විදර්ශනාව පිළිබඳ පුරුදු වෙන්න ඕන විදර්ශනාව තරතර ගන්න ඕන විදර්ශනාව සකස් කර ගන්න ඕන මේ විදිහට විදර්ශනාව සකස් කරගෙන බලාපොරොත්තු වන්නා වන්දමන සියලුම ලක්ෂණයන් අවබෝධ කරගෙන ධර්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ විදර්ශනා ඥානවල බලය සදංග වශයෙන් පිළිගන්න ඉවරගෙන අවසානයේ ලෝකෝත්තර ඥානවලින් සමුච්ඡේ දප්පහණයෙන් පිළිගන්න ඉවරගෙන අමා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ